ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මට දැනෙනවා කියන්නේ මම බුද්ධාගමේ පවුලක උපන්නට මට හිතෙනවා මම අවුරුදු 35කට වැඩි මට දැන් අවුරුදු 58යි නමුත් මට දැනෙනවා අවුරුදු 40ක් විතර ඉක්ම වෙනතුරු මේ තුනුරුවන් සරණ ගියේ නැහැ කියලා හරියට මම එහෙමයි නමුත් පොතපතෙන් ඒ වගේම අපේ සංඝ පේද්‍රවරුන් ගේ ධර්ම දේශනා අහලා ඉතින් දැන් මට දැනෙනවා පොඩ්ඩක් දැන් නම් තුනුරුවන් සරණගියේ හැටියට ජීවත් වෙන බව. ඉතින් ඒ දවස්වල හිතුවා මිල මුදල් තමයි ජීවිතේ වටිනාකම කියලා. පස්සේ පස්සේදී පින් කෙරුවත් හිතුවේ දෙවි දෙවියෙක් වෙන්න සාකිත හැදෙකෙනෙක් වෙන්න සීතු වෙන්න ඒ විදිහට නමුත් දැන් ඇදෙනවා ඒ සියලුම ගමයන් අතර සැරි සැරුව වුණත් අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සත්‍ය දුක්ඛ ආර්ය සත්‍යයට මේ වෙන කිසිම දෙයකින් පිළිසරණක් ලබන්න බෑ අපේ ඒ වැඩි මඟ ගමන් කරොත් මිස කියන හැඟීම ඉතින් පංච උපාදාන ස්කන්ධය එතකොට මේ දෙතිස් මහා කුණපය සලායතනය ඔස්සේ කල්පනා කරනකොට උගාගේ හැම දෙයක්ම ඉපිද ඉපද විනිවිද යන බව දැන් වැටෙනවා ටිකක් දුරට ඉතින් ඇත්තටම මේ සංසාරය ගැන බොහෝම බයක් දැනෙනවා. නැවත නැවත ඉපදීම සියලු දුකට හේතු වෙන බව තේරෙනවා. ඉතින් මේ මම යන මම දැන් හිතන පතන ආකාරය මේ යන ගමන නිවැරදිද කියලා මට දැනගන්න කැමතියි. නිවැරදි නෙවේ. වෙන කිසිම වරදක් නැහැ. ඔබට ඔය ආරක්ෂාංගික මාර්ගය තමයි කිත්තරම් කරන්නේ. සීල ආරක්ෂා කරමින් දේවන්තරේ ශ්‍රද්ධාවෙන් ඔය ආකාරයෙන් ධර්මයෙන් ඉස්සරහට යන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ අපි මේ මාර්ගයේ අනකොට ওই පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනකොට අසුභයේ වරිණකට භාවනා කරනකොට හැම වෙලාවෙම අපි පරිස්සම් වෙන්න ඕන එක දෙයක් තියෙනවා මෙන්න මේ මේ මාර්ගය තුල යද්දී අපි නිරයතුවම හැම රාත්‍රියකම අපි පිළිබඳ අපි ස්වයං පරීක්ෂණයක් කරගන්නවා තේරුණාද විශේෂයෙන්ම භාවනා කරන අය Taman පිළිබඳ ස්වයං පරීක්ෂණයක් හැම රැයකම කරගන්නවා ඒ ස්වයං පරීක්ෂණය තමයි මේ භාවනා මාර්ගේ ගමන් කිරීම තුළ තමා තුළ නිහතමානී භාවය වැඩිනවද කියන කාරණය. එන්නාද ඒක තමයි අත්‍යවශ්‍ය දේ. ඔව් මොකද උගා වෙලාවට අර සමාධි භාවනා කිරීමේ නාමයෙන් සක්කාය දිට්ඨියමයි වැඩවගන්නේ. තේරුණාද? මොකද භාවනාවේ පළවෙනිම අර්ථය තමයි සක්කාය දිට්ඨිය සිදගන්න. සක්කාය විච්ඡේ සිරගත දැනයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඒ නිසා සක්කාය විච්ඡේ සිරගන්න භාවනා කරන්න යන ගමනේදී සමාජයේ හුඟ දෙනෙක් සක්කාය දිට්ඨිය වැඩි කරගන්න. ඒ කියන්නේ මාන්නේ ආඩම්බර තමයි ඇති කරගන්න. මගේ සමාධිය, මගේ විදර්ශනාව, මගේ සීලය කියලා ඒගොල්ලෝ දෘෂ්ටිගත වෙනවා. ඒ නිසා හැම රාත්‍රියකම හිතන්නේ ඊට වඩා මං අද නිහතමානීද කියලා. ඒ නේද? පදට වඩා හිත හිතන්න මං නිහතමානීද කියලා. තමා තුළ මාන්නයක් ආඩම්බරභාවයක් මේ මාර්ගය කෙරේ වැඩෙනවා නම් යන්නේ වැරදි නිසාද? නිසා හැම වෙලාවෙම ඒක හිතන්නේ මොකද අපි අපේ ජීවිත මේ මමත්වයෙන් පුරවගෙන ඉන්නේ. මම මම මම කියලා පුරවගෙන දැන් මටත් ගිහි ජීවිතයක් තිබුණා. ඒ ගිහි ජීවිතේ මම මම මම කියලා අපි ගොඩාක් දේවල් පුරවගත්තා. ආත්මකරුත්වය, දැනුම, හැකියාව, සමාජ තත්ත්වය මේවම අපි පුරවගෙන හිටියේ. නමුත් අපි දැනගෙන හිටියේ නෑ මේවා මේ සක්කාය දිට්ඨිය කියන කාරණේ මමත්වයේ කියන කාරණේ අපි දැනගෙන හිටියේ නෑ. මේවා පිරෙන තරමට තමයි අපි ජීවිතයේ වටිනාකම දුන්නා. ඒ නිසා යණ යන තැන මේවමයි බලාපොරොත්තු වෙන්නේ. නායකත්වයේ මුල් තැන පිළිගැනීම. නමුත් අපි දැනගෙන හිටියේ නෑ මේ අපි මේ පුරවගන්නේ වැරදි දෙයක් කියලා. නමුත් අපි පැවිදි වෙලා අපි කැලවල් වලට ගිහින මොකද්ද කලේ මේ මම මම මම කියලා පුරවගත් දේවල් අපි හිස්සලා අනිත්‍ය දකිමින් අනිත්‍ය දකිමින් රූපේ වේදනාවේ අනිත්‍ය දකිමින් මේ මමය කියලා රැස්කරගත් ආ වූ දේවල් හිස්සලා හිස්සරන්න හිස්සරන්න හිස්සරන්න හිස්සරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා තැනක් වෙනවා තමාට තමා අතහැරෙනවා කියලා තමා හේතුඵල ධර්මයන් අනුව පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකිනවා. මේ රූපය කියන්නේ අනිත්‍ය දෙයක්, මේ විදීම කියන්නේ අනිත්‍ය දෙයක්, මේවා නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා තමා තමා තුළින් දකින වෙලාවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ යන ගමනේදී අපි තුළ වැඩෙන්න ඕනේ නිහතමානී භාවයමයි. නිහතමානී භාවය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න තමා තුළින් ඉවත් වෙන්නේ මමත්වයයි. ඒ කියන්නේ මමත්වයේ ඉව යන්න යන්න යන්න නිහතමානී භාවයෙන්මයි ජීවිතේ පිරෙන්නේ. නිවුණා කියලා කියන්නේ නිහතමානී භාවයෙන් ජීවිතේ පිරුණායි කියන කාරණා. ඒ නිසා හැම වෙලාවෙම භාවනා කරද්දී තමා තමා තුළින් ස්වයං පරීක්ෂණය කරලා බලන්න තමා තුළ නිහතමානී භාවය වැඩෙනවද කියන කාරණා. දෙවෙනි කාරණය තමයි තමා භාවනා කරන කාරණය දෙවෙනි දැනගත යුතු නැහැ. ලෝකයාට හොරෙන් ලෝකයාව කමටානක් කරගෙන ඔබ මාර්ගයේ ඉදිරියට යන්න. ඔබ භාවනා කරනවා කියන කාරණේ දෙවෙනියට කියන්න ගියොත් ඒ අපි කියන්නේ මායයාටමයි. තේරුණාද? ඒ නිසා හැම වෙලාවෙම නිහඬව තමා පමණක් තමා භාවනා කරනවා කියන කාරණේ දැනගත්තොත් ඇති. ලෝකෙම කමටානක් කරගෙන ඔබ ලෝකෙන් නිහඬව මිදියන්න ඕනේ. තේරුණාද?